සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 කල්ලන්නුතං සමනුපස්සිතුන් ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති වන්දනීය පූජනීය ගෞරවනීය ලෝකවාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ සත්‍ය කුමක්ද කියලා නොදන්න ලෝක සත්‍යයට මේ ගෙවෙන ජීවිත මේ විදියට ඉස්සරහට යෑම තුල අනාගතය කොහොම තීරණය වේද කියලා නොදන්න මානසික මට්ටමකින් භවගාමී චක්‍රය ගැන කිසියම්ම හැඟීමක්වත් නැතුව හිතට එනේන දේවල් කරමින් සසර ගමනක ඒ ඒ අයගේ ජීවිත අරගෙන යන්දී ඇත්තටම අපේ ජීවිතවල යථාභූත ස්වභාවය මොකද්ද මේ ලෝක ස්වභාවය ඉක්මවල ගිහිල්ලා සදාකාලික සුවයකට අපිපත් වෙන්නේ කොහොමද කියලා අපිට තේරුම් බේරුම් කරලා දෙන්නේ මේ ලෝකෙට පහළ වෙන අසහාය ශාස්ත්‍රුන් වහන්සේලා වෙන තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේලා. ඔබත් පින් කළා මමත් පින් කළා එවන් තථාගත සම්මා සම්බුද්ධ ශාසනයක සෙවණ තියෙන කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා ඒ තථාගත ධර්මයේ ඇසන මානෙක ඒ තථාගත ධර්මයේ පුරුදු පුහුණු කරන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් මෙවන් ජීවිතයක් ගෙවන්නට අවස්ථාව ලබා ගන්න. දැන් අපිට මෙවන් උතුම් අවස්ථාවක් ලැබුණු වෙලාවේ අපේ ජීවිතවල අනිකුත් සියලුම වැඩ කටයුතු කරන අතරේ මේ උතුම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නත් කැපවෙන එක ඔබ අපට පුද්ගලිකව පැවරුණු වගකීමක්. අපි මේ අවබෝධ කරගන්න පුළුවන් ධර්මය අවබෝධ කරගෙන ස්ථීරසාර සුවයකට පත් වෙන්නේ නැතුව මේ ජීවිතෙත් යම් කිසි පිනකට සීමා වෙලා යම් කිසි සීලයකට සීමා වෙලා අරගෙන ගියොත් සංසාර ජීවිතයේදී දුක් විඳින්න වෙන්නේ පුද්ගලිකව තනියම අප අපටමයි. මොනතරම් Tamanne කත්තල් බැඳගෙන දරුවෝ හිටියත්, අම්මා තාත්තා හිටියත්, යාළු මිත්‍රාදීන් හිටියත් මරණින් මතු ජීවිතේ අපි මොන වගේ තලයකට වැටේවිද මොන වගේ පිරිසක් ආශ්‍රය කරන්න ලැබෙයිද කියලා පින්නත් නී අපට හිතා ගන්නවත් බෑ. සෝදේය බ්‍රාහ්මණයා තමන්ගේ ජීවිතේ මහේසාක්‍ය විදිහට අරගෙන ගියා. සතාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල හික්මුනේ නෑ. අඩුම ගානේ සෝතාපන්න වෙන්නවත් වීරයක් ගත්තේ නෑ. ඒ නිවසේම සුනකෙක් කළ උප්පත්තිය ලැබුවා. ඒ කියන්නේ ඒ ජීවිතේ බලුරංචු ඇසුරු කරන ජීවිතයක් බවට පත් වුණා. ඒ වගේ දම්පියා අටුවාවේ සඳහන් වෙනවා භාර්යාවකට අධිකව ලෝභයෙන් ඉඳලා මරණයටපත් වෙච්ච එක්තරා පුරුෂයෙක් ඒකාත්ම භාවයක ගැරණිය එක්කල උප්පත්ති ලබන්නේ. ඒ කියන්නේ ගැරණි කුලයේ ගැරණින් ඇසුරු කරන භවයක් ලැබුණා. ඊළඟට සඳහන් වෙනවා මේ භාර්යාව ගැනම තිබ්බ ලෝභය නිසා ගව කුලයක උප්පත්ති ලැබනවා. ඒ කියන්නේ එළදෙනකකින් කිරිබොන මට්ටමක ඒ ගව රැලක් ඇසුරු කරන මට්ටමට ජීවිතය සකස් වෙනවා. උප්පත්තිය සකස් වෙනවා. එතකොට අපි හිතන්න ඕනේ පින්නත්නි අන්න එහෙම තිරිසන් රංචු අතර අපිට සසර ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් ඉපදෙන්න වෙන වාර ගාන දස දහස් ගණන්. ගොළු බෙල්ලෙක් වුවට පස්සේ අපිට කොච්චර සාමාන්‍ය කෙනෙකුට කොච්චර පිළිකුලක් උපදිනවද ගොළු බෙල්ලෙන් Tamanට නොදැනී කියන්නේ Tamanට ඒ ගැන වැඩි වැටහීමක් නැතුව Tamanගේ ඇඟේ තැවරි තැවරි තිබුණොත් යම්කිසි මොහොතක ගොළු බෙල්ලෙක් තැවරනවා කියලා දැක්කොත් එහෙම පුදුමාකාර අප්‍රසන්න සංකල්පයක් උපදිනවා නමුත් එවැනි ගොළු බෙලි රංචු අතරේ උනත් පින්නත් නී පෘථග්ජන අය උප්පත්තිය ලබනවා. ඒ වගේ මහ පොළව ඇතුලේ ගැඩවිල් රංචු පිටින් ඉන්නවා. අන්න ඒ අතරේ ගිහිල්ලා පෘථග්ජනය උප්පත්තිය ලබනවා. ඒ වගේම තමයි අපි කතා කරන්නත් අකමැති කරපොත්තන් වගේ කුල ගත්තට පස්සේ අන්න ඒ වගේ රංචු අතරේ ගිහිල්ලා ප්‍රතිසන්දි විඥාන පහළ වෙන පෘථග්ජන අයගේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙම ජීවිතයකට යන්න එහෙම ජීවිතයකට වැටෙන්න කැමතිද? එහෙම ජීවිත ගණනාවක උත්පත්ති ලබන්න කැමතිද? සාමාන්‍යයෙන් ඔය මැඩියන් වගේ සත්තු පැටව පැටව කියන්නේ ඒ සත්තුන්ගේ પરම්පරාව සකස් වෙන්නේ සාමාන්‍යයෙන් සව් වගේ. දැන් සමහර පිළිතුන් දැකලා ඇති වතුරේ සෙමගුලි වගේ, සව්ගුලි වගේ තමයි විත්‍ර දාන්නේ. ඒ වගේ එකක් අස්සේ උප්පත්තිය ලබන්න කැමතිද කියලා තමන්ගේ හිතින්ම අහලා බලන්න ඕනේ. පෘථග්ජනෙක් විදියට මරණයටපත් වුණොත් එහෙම තැනකට තමයි ওই ජීවිත කල්වල යන්නේ. කෙනෙක් කරගත්ත කුසලයකට පිනකට සුගතියකට ගියත් ඒ සුගතියේදී එයාට නැවත නැවත ධර්මය හමුුනේ නැත්නම් එතනින් එහාට නැවත අර වගේම ජීවිත තමයි ලැබෙන්නේ. ඒ නිසා පුද්ගලිකව අපිට ලොකු වගකීමක් තියෙනවා දරුවෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, වැඩ කටයුතු තියෙනවා කියලා අපි අපේ ප්‍රතිපත්තිකාමී ජීවිතේ මගහැර ගත්තොත් ඒ වාට අපි සතර ජීවිතේ දුක් විඳින්න දරුවෝ නෑ. දෙමව්පියෝ නෑ. යාළු මිත්‍රාදීන් නෑ. ඒ නිසා මේ කාරණා තේරුම් අරගෙන අපට නොපෙනෙන අපට එච්චර නොදැනෙන මේ ජීවිතයෙන් පසු භවගාමී ජීවිතයේ තියෙන අති භයංකර ගතිය හිතට අරගෙන මේ භයානක වියතනයක් මේ ලෝකයේ පැතිරෙන අවස්ථාවක පුළුවන් තරම් පින්නාදී තමන්ගේ චිත්තසංතානය ප්‍රතිපත්තියෙන්ම පෝෂණය කරන්න දැඩි දෘঢ় අදිෂ්ඨාන ගන්න ඕනේ. අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආයතන භාවනාව ප්‍රකට වෙන සූත්‍ර ධර්මයක්. සූත්‍ර ධර්මයේ නම නන්දකෝවාද සූත්‍රය. නන්දක ස්වාමින් වහන්සේ අවවාද කළා කියන අර්ථයෙන් තමයි නන්දකෝවාද කියලා සඳහන් කරන්නේ. මජ්ක්‍ධිම නිකාය 146 වෙනි සූත්‍රය. එතකොට තව සූත්‍ර දේශනා තියෙන්නේ 6යි. මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියන මේ පණ්ණාසක තුනේම සූත්‍ර 152යි තියෙන්නේ. අද අපේ දේශනාව 146 වෙනි සූත්‍රය. තව සූත්‍ර 6කින් මේ දේශනා මාලාව අවසන් වෙනවා. හරියට ශ්‍රවණය කළා නම් හරියට ධාරණය කරගත්තා නම් ලොකු දහම් දැනුමක් මේ වෙනකොට අපේ පිළිතුරට අත්පත් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ආයතන භාවනාව මේ සූත්‍රයේ පුරාවටම දිවෙන්න පින්නති ආයතන භාවනාව. අපේ ජීවිතවල අනිවාර්යයෙන්ම සසර ගැන කලකිරෙන්න මේ ලැබිලා තියෙන ජීවිත සහ ලැබෙන්න තියෙන ජීවිත පිළිබඳව කලකිරීම ඇති කරගන්න, ඒ කියන්නේ නිබ්බිදාවක් උපදවා ගන්න, ඒ තුලින් මේ ජීවිතයන් ගැන තියෙන ඇලීම දුරු කරගන්න, විරාගයටපත් වෙන්න ආයතන භාවනාව කියන්නේ උපකාරක කමඨහන. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ආයතනයක් කියන්නේ මොකද්ද කියලා. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකයේ තුල ආයතනයක් කියද්දී අපි හිතමු දැන් සබන් නිෂ්පාදනය කරන ආයතනයක් නම් ඒ ආයතනය තුල සබන් නිෂ්පාදනය වෙනවා. බිස්කට් නිෂ්පාදනය කරන ආයතනයක් නම් ඒ ආයතනය තුල බිස්කට් නිෂ්පාදනය වෙනවා. රෙදි නිෂ්පාදනය කරන ආයතනයක් නම් මේකට කියනවා රෙදි නිෂ්පාදන ආයතනයක් කියලා. එහෙනම් යම් කිසි දැනක ආයතනයක් තියෙනවා නම් ඒ ආයතනය තුල මොනවා හරි දෙයක් සකස් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් චක්කායතනය කියන්නේ තන්නේව සකස් වෙන දේවල් සහිත දෙයක්. සෝතායතන කියන්නේ තන්නේම සකස් වෙන දේවල්. ඇත්තටම චක්කායතනය ඇසුරු කරගෙන මොනවද සකස් වෙන්නේ? කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. සෝතායතනය ඇසුරු කරගෙන කුසල් සකස් වෙන්න පුළුවන් අකුසල් සකස් වෙන්න පුළුවන්. යම් යම් හේතුන් අනුකූලව. ඊළඟට ගාහනායතන, ජීවහායතන, කායායතන, මනායතන ඇසුරු කරගෙන කුසල් හෝ අකුසල් වශයෙන් ඒ විවිධ සංස්කාර ධර්මයෝ සකස් වෙන නිසා කියනවා පින්නත්නි ආයතන කියලා. ඊළඟට සංසාර චක්‍රය සංසාර චක්‍රය නැත්තම් භවගාමි පැවැත්මට හේතු වෙනවා කියන අර්ථයෙන් සඳහන් කරනවා ආයතන කියලා. දැන් බලන්න පින්නත්නි මේ ආයතනයන් පහළ වීම තුළ සංසාරයේ දිග්ගැහෙන්න හේතු වෙන සැකසීම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. දැන් පෙර ජීවිතයක සිදු කරගත්ත කුසලයකට හරි අකුසලයකට හරි සුගතිය හෝ දුගතිය හෝ කියන මේ ස්වභාව දෙකෙන් යම් කිසි ස්වභාවයක ආයතනයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා. දැන් අපේ වෙලා තියෙන්නේ අපි මේ සුගතිය කියන ස්වභාවය තුල තමයි මේ ආයතන ටික පහළ වෙලා තියෙන්නේ පෙර එහෙනම් කුසලයක් හේතු වෙලා. පින්නති මේ ආයතන 6 පහළ වීමත් එක්කම එක පැත්තකින් නාම ධර්ම ඇසුරු කරගත්ත දුක් කොටාසයක් පෙළ ගැහෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තේ රූප ධර්ම ප්‍රකට කරගත්ත දුක් කොටාසය සකස් වෙන පටන් ගන්නවා. මේ ආයතන 6 පහළ වීමත් එක්කම නාම ධර්ම මුල් කරගෙන දුක් දුක් පෙරහැරක් කිව්වත් කමන්නේ එකක් පිටිපස් එකක් පිටිපස් සකස් වෙනවා. රූප ධර්ම මුල් කරගෙන දුක් පෙරහැරක් සකස් වෙනවා. එතකොට ඇස කන නාසය දිව කය කියන ආයතන ටික රූපේටයි තියෙන්නේ. ඊළඟට මනස කියන ධර්මය මන ආයතනය කියන ධර්මය නාම ධර්මයට අයිතියි. අපි බලමු පින්නන්ති මේ ආයතන හය පහළ වීම තුල කොහොමද දුක් හටගන්නේ සහ සංසාරෙ දිග්ගැහෙන්නේ කියලා. අපි මේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙනමයි මේ සූත්‍රයේ තුල සංක්ෂිප්තව විග්‍රහ කරලා තියෙන විදර්ශනාවට එළබෙන්න ඕනේ. පින්නති දැන් අපි ඉස්සෙල්ලම බලමු මේ ඇස කන නාසය දිව කය ඇසුරු කරගෙන ඒ රූපය ඇසුරු කරගෙන ඒ රූප ඇසුරු කරගෙන දුක් හට ගන්න ආකාරය. ඇසේ තියෙනව ජරාවට පත්වන ස්වභාවය. කනේ තියෙනව ජරාවට පත්වන ස්වභාවය. නාසයේ තියෙනව ජරාවට පත්වන ස්වභාවය. දිවේ තියෙනව ජරාවට පත්වන ස්වභාවය. කයේ තියෙනවා ජරාවට පත්වන ස්වභාවය. දැන් සාමාන්‍යයෙන් පින්නත් මේ වයසට යනකොට අපේ පින්නතුන්ට අත්දැකීම් නැති වැඩි හිටියයට තරහ යන ගතිය වැඩි. එයාලත් ඒක දන්නවා. ධර්මයෙන් හොඳට හිත පෝෂණය කරගත්තේ නැත්නම් වයසට යන්න යන්න එයාලට තරහ යන ගතිය වැඩි. ඒකට හේතුව මොකද්ද? ජරාවටපත් වීම කියන එක. ජරාවටපත් වීම තුන කෙනෙකුට කොහොමද එහෙම තරහ කියන අකුසලයේ නැවත නැවත වර්ධනය වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් තරුණ කාලේදී පින්නත් අපිට අවශ්‍ය හැම දෙයක්ම කරගන්න පුළුවන්. නැගිටින්න පුළුවන්, වාඩි වෙන්න පුළුවන්, ඊළඟට කතා කරන්න පුළුවන්, ඇහැ පේනවා, කන ඇහෙනවා. මේ වගේ සාමාන්‍යයෙන් තරුණ ජීවිතයක් කියන්නේ කඩියෙක් වගේ ක්‍රියාත්මක වෙන ක්‍රියාශීලී ජීවිතයක්. අපේ හිතේ ස්වභාවයක් තියෙනවා හිත කැමති විදියට නෙවෙයි හිත අකමැති විදියට ලෝකය හැඩගැහෙනකොට තරහ යන ගතියක් දැන් කෙනෙක් තවත් කෙනෙක්ගෙන් ආදරයක් ලබනකොට එයා සතුටු වෙනවා. හැබැයි Taman කැමති විදිහට ආදරය ලැබෙන්නේ නැත්නම් මෙයාට තරහ උපදිනවා. ඒකනේ සමහර අය ආදරය කරන අය මරන්නත් පෙළඹෙන්නේ. Taman ආදරය කරන කෙනා Taman කැමති විදිහට ආදරය දෙන්න නැති වෙනකොට ඒ ආදරය වෙන පැත්තකට යනකොට සමහර අය මරන්න පෙළඹෙන්නේ Taman කැමති විදිහට Taman ආශ්‍රය කරපු කෙනා නැති වෙනකොට තුලාන්තයේ හටගන්නවා දේශය කියන ගින්නස. ඔතන කියන්නේ දුකේ පටිගය දැස ගැනීම කියලා. එතකොට යම් කිසි කෙනෙක් වයසට යනකොට මොකද වෙන්නේ? මෙයා කැමති ඇහැ පේනවනම්. හැබැයි මෙයාගේ ඇහි පෙනීම හරීම අඩුයි. අන්න එතකොට එතන දුක හටගන්නේ දුකේ බැහැගන්නම පටිඝ. එතකොට මෙයාට තරහයි ඒ සම්බන්ධය. ඇයි මෙයා කැමති ආකාරයට ඇහැ නැති නිසා. ඊළඟට මෙයා කැමති ප්‍රිය හඬවල් අහන්න. ගීත අහන්න කැමති, දරුවන්ගේ හඬවල් අහන්න කැමති. දැන් එන්න එන්න ඒ බාහිර දේවල් ඇහෙන එක අඩු වෙනවා මෙයාට. සමහර අවස්ථාවල අනිත් අය කතා කරලා මෙයාට ඇහිලත් නැහැ. සමහර අවස්ථාවල එක සැරයක් කියන දේ ඇහෙන්නේ නැහැ, දෙසරයක් කියන දේ ඇහෙන්නේ නැහැ. එතකොට මෙයා කැමති විදියට කන සකස් වෙන්නේ නැති වෙනකොට මෙයාට දුක ඇති වෙනවා. දුකයි ඒ දුකේ බැහැ ගන්නවා පටිගය තරහ බැහැ ගන්නවා. කන් ඇහෙන්නේ නැති එකගෙන මෙයාට තරහක් හිතේ තියෙනවා. ඊළඟට දිවට රස දැනෙන්නේ නැහැ. ජරාවටපත් වෙනවනේ. එතකොට ඒ සම්බන්ධව මෙයාට දුකත් ඒ දුකේ ඊළඟට ව්‍යාපාදයේ පටිගය බැහැ ගන්න. ඒකට තරහයි ඒකනේ. කය හරීම දුබලයි ඊළඟට. ජරාටපත් වෙලානේ. ඇවිදින්න අමාරුයි. ඊළඟට කතා කරගන්න අමාරුයි. වාඩි වෙන්න අමාරුයි. නැගිටින්න අමාරුයි. පොඩ්ඩක් ඉන්නත් බලන්න මේ ලෝකේ ඇසුරු කරද්දි එහෙම වයසට ගියපු කෙනෙක් හැසිරෙන ආකාරය දැන් අපි එහෙම ධර්ම දේශනාවලට ගියාට පස්සේ අපේ ආරාමවල අරණ්‍යවල හැමිද්දී ඔය වැඩිහිටි අම්මල තාත්තල හැමෙනවා වයසක අය. ඉතින් අනිත් අය ඉක්මනට ඉක්මනට එද්දි මෙයාලා හිමීට තමයි අඩිය තියෙති එන්නේ. බලන් ඉන්න කෙනාට නම් පේන්නේ මෙයාට හොඳට අඩිය තියන්න පුළුවන් වගේ කියලා. නමුත් එයා තමයි දන්නේ එයාගේ මුළු ශරීරෙම අධික බරක් දැනෙනවා. වෙනද තිබ්බ සැහැල්ලුව දැන් කයට නැහැ. මේ වැවිල්ල මොකද කරන්නේ? සමහර අයට බිම වාඩි වෙන්න බෑ. අනේ එතකොට මොකද කරන්නේ අසරණ වෙලා වටපිට බලනවා ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඉතින් මොකක් හරි පුටුවක් තිබ්බොත් කියලා. ඉතින් අනිත් අය ඉක්මනට පැදුරු දාලා වාඩි වෙද්දී අනේ අර අම්මා අර තාත්තා වටපිට බලනවා වාඩි වෙන්න උස්සසුණක් තියනවාද කියලා. ඊට පස්සේ යම් කිසි විදියකින් ස්වාමීන් වහන්සේ නමක් හරි අන්නතන ආසනයක් තියෙනවා ඒක ගෙනල්ලා මේ අම්මා මේ තාත්තා වාඩි කරවන්න කිව්වට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේලා ඉස්සරහින්ම වාඩි වෙන්නත් මොකද්ද වගේ ඊට පස්සේ වාඩි කරද්දි මොකද වෙන්නේ? දෙන්නෙක් අත් දෙකෙන් අල්ලලා තමයි මේ මිත්‍යාසනෙත් වාඩි කරවන්නේ. ඊට පස්සේ යම් කිසි විදියකින් පුණ්‍යානුමෝදනා දේශන අවසන් වුණාට පස්සේ අනිත් කවුරුත් වේගෙන් වේගෙන් නැගිටලා පැදුරු අකුලනවා. ඒ ඒ දේවල් කරද්දි අර අම්මර තාත්තා නැගිටවන්න තව දෙන්නෙක් දෙපැත්තෙන් අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ දන් බෙදද්දි සමහර අය දම්භාජන ගෙනල් එක අතකින් දම්භාජන යටින් අත තියාගෙන අල්ලගෙන අනිත් අතෙන් හැන්දෙන් බෙදනවා. වයසට ගියපු අම්මා තාත්තට මොකද වෙන්නේ? තවත් දුවෙක් හරි පුතෙක් හරි භාජනයේ අල්ලගෙන එන්න ඕන. එතකොටත් හරි අමාරුවෙන් තවත් කෙනෙක්ගේ ආධාරයෙන් හැන්දෙන් දන් ටිකක් උනත් සාමිනාශනම් කියලා බෙදන්නේ. ඉතින් මේ වගේ මේ අපේ පින්නතුන්ට නිවස තුලම සමහර විට ඇති තමන්ගේ අම්මා තාත්තා ඒ වයසට යෑම තුල ඒ ඒ කයවල් කොච්චර අබල දුබල වෙලාද? වර්ණය කොච්චර වෙනස් වෙලාද? හම කොච්චර සැලී වැටිලාද? කොණ්ඩේ කොච්චර ඉදිලාද? කොච්චර දත් වැටිලාද? ඒ ජීවිතවලට ඉබිල බැලුවොත් පින්නත් අපිට හොඳට දරාවටපත් වීම කියන එක දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හැම සිද්ධියක් තුළ මෙයාලට මොකද වෙන්නේ පින්නත්? ඒ තමන් අකමැති ආකාරයට නෙමෙයි ඔක්කොම වෙන්නේ. කැමති විදිහට වාඩි වෙන්නත් බෑ, කැමති විදිහට නැගිටින්නත් බෑ, කැමති විදිහට කතා කරගන්නත් බෑ. කැමති විදිහට හමත් නැහැ, කැමති විදිහට දත් ටිකක් නැහැ, කැමති විදිහට කෙස් ටිකක් නැහැ. ඉතින් ඒකට මෙයාලට දුකයි. ඒ දුකේ මොකද්ද දැනගන්නේ? පටිගය. ඒකයි වයසට ගියපු අයට කේන්ති යන එක වැඩි. මොකද යාළට කේන්ති යන්නට හේතුන ගොඩක් තියෙන තමන්ගේ ශරීරෙම. තරුණ කාලේ නම් කේන්ති යන්න තිබ්බේ ගොඩක් දුරට බාහිර දේවල්. බාහිරයික වචන, බාහිරයි ක්‍රියාකාරකම්, බාහිරයික අඩුපාඩු වයසට යද්දී ඒවත් තියෙනවා තමන්ගේ කියලා අවුරුදු ගාණක් කලකලා වර්ධනය කරගත ශරීරෙනුත් මොකද කරන්නේ අප්‍රමාණ දුක් දෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න පින්නත් මේ ආයතන මේ රූප ආයතන, ඒ කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය කියන මෙන්න මේ ආයතන පහ අධ්‍යාත්මික ආයතන ටික. අධ්‍යාත්මික ආයතන. ඒ අධ්‍යාත්මික ආයතන පහළුණා වගේ නෙවෙයි ඒවා ජරාවටපත් වෙනවා. ඉතින් සමහර අයට මොකද වෙන්නේ ජරාවටපත් වෙච්ච ආයත ඇඳටම හිර වුණොත් එහෙම මල මුත්‍ර ටික පවා තවත් කෙනෙක් ඉවත් කරනකම් ඔහේ ඉඳ වෙනවා. ඉතින් අපි හිතන්න ඕනේ එහෙනම් දරුවෙක් ඉපදුනාට පස්සේ සබන් අරන් සුවඳ විලුන් අරන් ඕලිකොලුන් අරන් ඒ දරුවා ඉපදුන තැනට ගිහිල්ලා ඒ දරුව දිහා බලලා මහා යහපතක් වුණා වගේ ඇතුළාන්තයෙන් අපට සතුට වෙන්න පුළුවන්ද නැත්නම් ඒ දරුවා මහා දුකක් අරගෙන ආපු කෙනෙක් විදියට දැකලා උපේක්ෂාවට පත් වෙන එකද කරන්න ඕනේ කියලා අපි හිතන්න ඕනේ මේ ලෝක සත්‍යය සුභ වශයෙන් දකින ගොඩක් දේවල් යථාභූත ස්වභාවයෙන් බැලුවොත් පින්නක් නේ අසුභ දේවල් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නැවත ආයතන සකස් නොවන විදියට පිරිනිවන් පෑවා. ඒකයි සුබ. නැවත නැවත උප්පත්තිය ලබන අපේ උපත මේ ආයතනයන්ගේ පහළවීම අසුබ දෙයක්. මොකද ඒවා පහළ වෙච්ච දවස් ඉඳලාම අසුබ දේවල්මයි වෙන්නේ ජරාවටපත් වෙනවා. ඊළඟට ව්‍යාධියටපත් වෙනවා. දැන් බලන්න මේ කොරෝනා ව්‍යසනය නිසා මොනතරම් ව්‍යාධීන්ට මේ ලෝකයේ තුල අපේ රට තුල දරුවන් වැඩිහිටියන් තරුණය ගොදුරු වෙලා තියෙනවා. එතකොට ඒ ගොදුරු වීම තුල කොච්චර ඛේදනීය අත්දැකීම් මේ කාලය තුල අපිට දකින්න සිද්ධ වෙනවද? තමන්ගේ අම්මා ඔක්සිජන් නැතුව හුස්මත් එක්ක පොරකද්දී දරුවන්ට බලාගෙන ඉන්න වෙලා. තමන්ගේම අම්මා හුස් බයිසිකලේ මැද තියාගෙන යතුරු පැදියක මැද තියාගෙන තාත්තට පුතාට කනත්තට අරගෙන යන්න වෙලා. ඊළඟට මලමිනී තේලියට තියාගෙන ඒ මලමිනිය ආදාහනය කරන්න අවස්ථාව ලැබෙනකන් පැය ගණන් දරුවන්ට සාමිවරුන්ට භාර්යාවරුන්ට බලාගෙන ඉන්න වෙනවා. බලන්න මේ ව්‍යාධිය කියන එක. උප්පත්තියත් එක්ක මේ ආයතන ටික අපිට ලැබෙනවා දායාදයක්. ඒක තමයි ව්‍යාධිය කියන ස්වභාවය. මේ ආයතන ව්‍යාධියේ ස්වභාව කොටගත්තා. තමන්ගේම අම්මට පොඩ්ඩක් බිල බලන්න තාත්තට බිල බලන්න තමන්ගේ දරුවන්ට බිල බලන්න වෙනත් මේ භයානක ව්‍යසනය යම් කිසි දවසක අපේම කෙනෙකුට බලපෑමක් කළොත් අද බොහෝ ඉන්දියාවගේ ප්‍රදේශවලයි මේව බොහෝ සෙයින් අත්දකින්නවා තමන්ගේ අම්මා හුස්ම ගන්න බැරුව ඔක්සිජන් දෙන්නවත් පරිසරයක් නැතුව ආරෝග්‍ය ශාලා පිළිතුරට ගිහිල්ලා තමන්ගේ අම්මට ඔක්සිජන් ටික දෙන්න බැරුව මැරුණොත් එහෙම තමන්ට මොකක් හිතේද? තමන්ගේ තාත්තට අවශ්‍ය ඔක්සිජන් ටික දී ගන්න බැරුව ඒ තාත්තා මිය ගියොත් දරුවෙක් මිය ගියොත් ඉතින් අපිට දකින්න ලැබුණ එක මාතාවක් ඒ කියන්නේ කාන්තාවක් මියගේ ස්වාමියාට ගහනවා මියගේ ස්වාමියාට ගහන්නේ අඬ අඬ නැගිටින්න කියලා සාමය මේ ගිහිල්ලා. එන ඔළුව විකාර වෙලා තියෙන කෙනා. එහෙම ඔළුව විකාර වීම මේ ලෝක ස්වභාවයක්. එතකොට තමන්ගේ සාමයාට ගහනව නැගිටින්න කියලා මේ අඬ අඬ. එතකොට කොච්චර අසරණයිද එතන? එතකොට බලන්න මේ මේ ආයතන ටික ලැබුණා තමයි ලැබෙනකොට අනේ බලන්නකෝ ලස්සන පුතෙක් ලස්සන දුවෙක් කියලා සතුටුනා තමයි බලන්නකෝ විහාදී ජීවිතවලට ඒ ආයතන හරහා යනකොට අර විඳ සුවේ වගේද විඳින්න වෙන දුක. ඉතින් මේ ආයතනයන්ගේ දුක සකස් වීම. සමහර දරුවෝ උපත්ති ලැබනවා ඉපදෙන කාලෙම හදවත ඇසුරු කරගෙන සිදුරු තියෙනවා. එතන කාය ආයතනය ඇතුළු කරගෙන සිදුරු හටගෙන. ඒ ඒ ඒ වගේ එක එක දරුවන්ට එක එක තරුණයට එක එක වැඩිහිටියන්ට මේ ලෝකයේ පින්නන්සේ ජීවත් වෙද්දී සැප ඒ කියන්නේ සතුට උපදවන දේවල් මරුමු කර කර ඉන්න එපා. ඒක නැවත නැවත සසර යන්න වෙන දෙයක් නේ. කියන්නේ සතුට උපදවන දැන් ජංගම දුරකථන ගත්තත් ගොඩාක් අය පෙන්නන්නේ මොනවද? සතුට උපදවන රූපයක්, ශරීරයක්, ඒ වගේ සතුට උපදවන දේවල්මනේ මේ ලෝකේ බොහෝ අය අරමුණු කර කර ඉන්නේ. අපිට මේ මේ ලෝකේ අපිට මේ ලැබුණු ජීවිතේදී මේ ලෝකේ සැබෑ දුක මොකක්ද කියලා ප්‍රකට වෙන දේවල් අරමුණු කරන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ. අපි මෙතන ධර්ම දේශනා කරනවා පින්නතුන් ධර්මයේ ශ්‍රවණය කරනවා මේ වෙලාවේ යම් කිසි විදියක සුවතාවයකින් හිටියත් මේ මොහොතේ මේ ලෝකේ අපි අරමුණු කරලා බැලුවොත්, හොයලා බැලුවොත් එහෙම මරණ ජීවිත කොච්චර තියෙනවද? රෝගයන්ට ගොදුරු වෙච්ච ජීවිත කොච්චර තියෙනවද? මේ ලෝකයේ තුල. හැබැයි අපි හැමතිස්සෙම පෙරලා පෙරලා හොයන්නේ මොනවද? හිතේ ලෝභය අවුස්සන, නැත්නම් දේශය අවුස්සන, නැත්නම් රාගය අවුස්සන මොනවායි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආදරයක්. ඒවමයි අරමුණු කර කර ඉන්න හදන්නේ. ඒ ජරා ව්‍යාධි කියන ධර්මතා මොකද කරන්නේ? ඒත් අපි යට කරගෙන යනවා. අපි සතුරු වෙන දේවල් වල අරමුණු කරගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ජරා ව්‍යාධි අපි යට කරගෙන යනවා. ඒ නිසා සසරෙන් පැන ගන්නට හේතුන විදියට මේ ආයතන 15 වීම තුල සකස් වෙන දුකත් සාමාන්‍ය ජීවිතයේදී බාහිර ලෝකයේ තුලින් දකින්න උත්සාහ කරන්න ඒව පින්නත් අරමුණු කරන්නේ රාත්‍රියේ නිින්දට යද්දී කෙලෙස් සහගතව නිදා ගන්න එපා. අහපු දේවල් ගැන හිතලා, දැකපු දේවල් ගැන හිතලා එහෙම නැත්නම් සිහින ලෝකයක සැරිසරමින් එහෙමම සිහිමුර්චා වුණා වගේ නිින්දට යන්න එපා. පොඩ්ඩක් හිතන්නේ ඇඳේ වැටිලා ඉන්න වෙලාවේ මම මේ වෙලාවේ මෙහෙම ඉන්නවා. ඒත් මේ වෙලාවේ මේ ලෝකයේ තුල කොච්චර දුක් විඳින අයද මේ ආයතන පහළ වීම හේතු කරගෙන ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා මේ ලෝකයේ තුල දුක් විඳින අය කොච්චරද? කුඩු බැලි අතර හැරිලා අනිත් පැත්තට හැරෙන්න බැරි. මුළු ශරීරයේම ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ. උදරය කියතකින් කපනවා වගේ. හිස වරපටි දාලා දෙපැත්තට අදිනවා වගේ. මේ අසීමාන්තික දුක් විඳින අය මේ ලෝකේ තුන කොච්චර ඉන්නවද? මටත් එක දවසක එක මොහොතක කොයි වෙලේක හරි එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනව නේද කියලා. ඒ තමන් ඒ ඇඳේ නින්දට යන ටිකේ දුනක් ඉන්නක් මේ ලෝකේ දුක මත කරගන්න. ලාමක දෙයක් අරමුණු කරලා හිත සතුටු කරගෙන සුළු මොහොතක ලබන ඒ සුවේට වඩා ඒ සුවය විඳින්න ගිහිල්ලා සංසාර දිග්ගහන කර්ම කර ගන්නට වඩා සංසාර දුක්යෙන් නිදහස් වෙන්න හේතු වෙන ආයතනයන්ගේ දුක මනස්කාර කරමින් නින්දට යන්නේ. ඒවට කරන විදර්ශනාවෙන්ම නින්දට යන්නේ. අපිට එහෙම සාමාන්‍ය ජීවිතෙත් සංසාර ස්වභාවයේ ආයතනයන්ගේ දුක්ඛ ලක්ෂණ ආදිය මතු කර කර එහෙම තමයි යන්න වෙන්නේ නිවන් දකින්න නම්. ඉතින් ඊළඟට මරණ දුක ගත්තොත් මේ මේ මේ ඇස කන නාසය දිව කය කියන මේ රූප ධර්ම ටිකට අත්දකින්න වෙන ටිකක් නෙමේ මරණය කියන්නේ. ඒක කල්පනා කළොත්. අපි සුව සුව පහසුව ඉන්න හැම මොහොතකම මේ ලෝකේ තවත් එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් මොකද වෙන්නේ? මාරාන්තික දුකක් මරණයත් එක්ක හොරල්නවා. හැමතිස්සේම අපිට මේව පේනවා නම් උකාතකට අපේ හිත උද්ධාමයට යන්නෙත් නැහැ අපේ හිත කඩාවිද වැටෙන්නෙත් නැහැ අපිට මේ ලෝකෙ තුන උපේක්ෂාවකින් ඉන්න එක හේතු වෙනවා මේ ආයතනයන් ලැබීම තුළ ඒ ලැබෙන මරණ දුක් ආදී ප්‍රවාහයෙන් නිවනින් දකින්නවා පොඩි ළමයි වගේ වෙන්න හොඳ නෑ පොඩි ළමයි කියන්නේ පොඩි ළමයට මේ ලෝකෙ ගිනිගත්තක් තේරෙන්නේ නැහැනේ. උඩු බැලිය අතර ඉඳගෙන අත් කුඩි ගහනවා, කකුල් සොලවනවා, hina වෙනවා. ඇයි ඉතින් ළමයිනේ පොඩි ළමයිනේ නොදරුවන්නේ. අපි එහෙම වෙන්න හොඳ නැහැ. අපි නොදරුව වෙන්න හොඳ නැහැ. පොඩි ළමයි වගේ මොකක් හරි රූපයක් නිසා, ශබ්දයක් නිසා, ගන්ධයක් නිසා, රසයක් නිසා, ස්පර්ශයක් නිසා, කෙනෙක්ගේ ලැබෙන ආදරයක් නිසා පාවි පාවින්න නම් එපා පින්නත්. එහෙම ඉන්න පුළුවන් සසරක් නෙවෙයි මේක. එහෙම පාවි පාවි ඉඳපු අයට හොඳට පින්නාති සසර වැරදුනා. බරට ගන්න ඕන මේ සසර. ජීවිතේ. මහ පොළේ පය ගහලා ඉඳ කියන්නේ එහෙම උද්ධාමයටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ මේ සසරේ. ඉතින් මේ විදිහට මේ ඇස කන නාසය දිවකය කියන මේ ආයතනයන්ගේ පහළ වීම දැන් පින්තුර දැනෙන නැති කලනුත් ඒක දැනෙලා තියෙන්නේ නැති ඒ දැනුම දැන් තව ටිකක් වැඩි වෙන්නේ නැති මේ ආයතනයක පහළ දුකක්. එතකොට ඒ ඒ දුක තුල ඇතිවන දෝමනස් ඒ දුක තුල ඇතිවන ව්‍යාපාදය තුල මොකද වෙන්නේ? කර්ම සකස් වෙනවා. ඊළඟ නාම ධර්ම ගත්තොත් ඉන්නත් දැන් තියෙනවානේ ආයතනයන්ක පහළවීම තමයි ඉපදීම, ජාතිය, ඊළඟට ජරා, ව්‍යාධි, මරණ ඊළඟට තියෙනවා නාම ධර්ම ටිකට අයත් දුක් වේලියක් මොනවද? ශෝක, පරිදේව, ශෝකය කියන්නේ හිතේ ඇතිවෙන පිච්චෙන ගතිය. ඒක ප්‍රිය දෙයක්, ප්‍රිය වස්තු අහිමි වීමෙන් හරි, ප්‍රිය දෙයක් වෙනස් වීමෙන් හරි එහෙම අතුලාන්තය කරන දැවීමට කියන ශෝකය කියලා. පරිදේව කියන්නේ ඒක කියවන මට්ටමට එනවා. සමහර අය කියව කියවනන්නේ පරිදේවය. ඊළඟට උපායාස කියන්නේ ක්ලාන්ත වෙන ගතිය. ඒ නාම ධර්මයේ මුල් කරගෙන තමයි ඒව හටගන්නේ. ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් දුක් දෝමනස් ඊළඟට ලෝභ දේශ මොහ කියන්නේ නාම ධර්මයටම අදාළ දුක්ඛ ලක්ෂණ. මේ ආයතනයේ පහළ වීමත් එක්ක 11 ගින්නක් හටගන්නවා කියන්නේ. ජරා, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස, ලෝභ, දේශ, මෝහ. එතකොට මේ ආයතනයන්ගේ පහළ වීමත් එක්කම 11 ගින්නේ හට ගැනීම පටන් ගන්නවා. 11 ගින්න වැඩ පටන් ගන්නවා. ආයතන හය පහළ වීමත් එක්කම 11 ගින්න වැඩ පටන් ගන්නවා. ඉතින් මේ ගින්නට අහු වෙවි මොකද වෙන්නේ? දැවෙමින්, තැවීමින්, පිච්චෙමින් ඒ භවයේ ගෙවා දානවා. ඊට පස්සේ ඒවත් එක්ක මේ කෙලෙස් සහගතව ඒ ආයතන ටික ඇසුරු කරමින්, අඬමින්, දොඩමින්, තරහින් ගෙවීම තුල මොකද වෙන්නේ? තවත් ආයතන හයක් ලැබෙන්නට ඒක හේතු වෙනවා. දැන් පෙර ජීවිතේ අපි කුමන හෝ භවයක ඉඳගෙන කුමන හෝ භවයක ඉඳගෙන ඒ ආයතන භාවිතා කරන්න තියෙන්නේ මේ වගේ ආයතන හයක් ලැබෙන විදියට. දැන් මේ ආයතන හයක් තවත් එවැනි මොනවා හරි ආයතන හයක් ලැබෙන විදියට භාවිතා කළොත් මොකද වෙන්නේ? ආපහු මේ ජීවිතේ කොයියම් වෙලේක හරි මරණයටපත් වුණාම ආපහු ආයතන ටිකක් පහළ වෙනවා. එතකොට ඉතින් ඒක මිනිස්සුયો ටිකක් අතරද, දෙවියෝ ටිකක් අතරද, ගැරඬියෝ ටිකක් අතරද, ගැඩවිල්ලෝ ටිකක් අතරද, ගොළුබෙල්ලෝ ටිකක් අතරද, මැඩි රංචුවක් මැදද අපි දන්නේ ඉතින් ඒ නිසා යමෙක් හොඳට අරගෙන බැලුවොත් පින්නත් මේ ඇස කන නාසය දිවකය මනස කියන අධ්‍යාත්මික ආයතනයන්ගේ හට ගැනීම මොකද්ද? දුකක්. දුකේ ආරම්භය. මේ ආයතනයන්ගේ පහළවීම සාපයක් වගේ, ව්‍යසනයක් වගේ සුබ ලකුණක් නම් මේ අසුබ දෙයක්. ඉපදීම අසුබ දෙයක්. ඉතින් මෙන්න මේ වගේ ආයතන පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනා තුළ නන්දක සාමින් වහන්සේ දේශනා කරන්නේ. එදා තථාගතයන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සාමිනි භාග්‍යතුන් වහන්සේ මෙහෙණිවරුන්ට අවවාද කරන්න කාලයයි. මෙහෙණිවරුන්ට අවවාද කරන්න කාලයයි. එතකොට ප්‍රජාපති ගෝතමින් වහන්සේ වැඩ වාසය කළේ රාජකාරාමයේ. රාජකාරාමයේ කියන්නේ මෙහෙණින් වහන්සේලා ඉන්න විශාල වශයෙන් මෙහෙණින් වහන්සේලා හිටපු භික්ෂුණී ආරාමයක්. ඉතින් ප්‍රජාපති ගෝතමින් වහන්සේල වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මෙහෙණිවරුන්ට අවවාද අනුශාසන අවශ්‍ය කාලයයි කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ යම්කිසි නියමයක් පනවල තිබ්බා තිබුණා ඒ ආරාමයේ තුල ජේතවනාරාමයේ හිටපු ධර්මදර විනේදර භික්ෂුන් වහන්සේලා වරින් වර රාජකාරාමයට වැඩම කරලා භික්ෂුණීන් වහන්සේලාට අවවාද කළ යුතුයි කියලා. පිළිවෙලකට තමයි ස්වාමීන් වහන්සේලා රාජකාරාමයට යන්නේ. ඉතින් ඒ වෙනකොට එදා දවසේ ඒ ආරාමයට ගිහිල්ලා අවවාද අනුශාසනා දෙන්න තිබුණේ නන්දක ස්වාමීන් වහන්සේට. හැබැයි උන්වහන්සේ ඔය වැඩේට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් විමසනවා අද කවුද රාජකාරාමයට වඩින්න ඉන්නේ භික්ෂුණීන් වහන්සේලා අවවාද දෙන්න. ස්වාමීන් නන්දක ස්වාමීන් වහන්සේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේ මේකට කැමති නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ තුන් කල් දක්නා නුවණින් තථාගතයන් වහන්සේ අනාගතය දැකීම තුළින් දකිනවා නන්දක ස්වාමින් වහන්සේගේ සංසාර ආශ්‍රයයක් වෙනවා මේ භික්ෂුණීන් වහන්සේ ටිකක් එක්ක. මේ භික්ෂුණීන් වහන්සේලාට අවබෝධයට පත් වෙන්නට පුළුවන් කර්මස්ථාන දෙන්න පුළුවන් හිමිනම තමයි මේ නන්දක ස්වාමින් වහන්සේ කියලා. නන්දක ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් නමුත් බුදු පියාණන් වහන්සේගේ අවවාදයේ පිහිටලා බුදුරජාණන් වහන්සේට අවනත වෙලා තවත් පුද්ගලයෙක් සමග භික්ෂුණී ආරාමයට වඩිනවා. මොකද භික්ෂුණී ආරාමයකට තනියම භික්ෂුන් වහන්සේලා යන්නේ නැහැ. ඊට පස්සේ මේ ආරාම භූමියට ගියාට පස්සේ ඉතින් භික්ෂුණීන් වහන්සේලා මේ නන්දක ස්වාමීන් වහන්සේට බොහොම ගරු කරනවා බොහොම කැමැතියි. නන්දක ස්වාමීන් වහන්සේ දුර තියා ඉද්දිම මොකද කළේ? පාදවන වාදන තියලා පා දෙවීම කරන්නේ නැහැ. පාසෝද ගැනීමට අවශ්‍ය පෑන් තියලා සුදුසු ආසන පනවලා ගිලන්පස ආදී සකස් කරලා නන්දක ස්වාමීන් වහන්සේට අවශ්‍ය හැම පහසුකම්ම ලබා දුන්නා. ඊට පස්සේ මොකද කළේ නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. සිහිපත් කරනවා ආරම්භ කරන්න පින්නත්නි බගිනි වාදෙන් බගිනි වාදේ කියන්නේ සහෝදරියන් කියන හැඟීමෙන්. ගුණණියනි කියලායි මේ අපේ මේ සූත්‍ර පිටකයේ සිංහල අර්ථ විග්‍රහයේ තියෙන ගුණණියනි කියන්නේ නැගිනිවරුණු වගේ අර්ථයක්. ඒ කියන්නේ මේ කාලේ භික්ෂුණීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාට සලකලා තියෙන සහෝදරියන් වගේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා දිහා ඒ සහෝදරියන් කියන සහෝදරිය කියන සංඥාවෙන් බැලීම තුලම තමයි භික්ෂුන් වහන්සේලාට ආරක්ෂාව තියෙන්නේ. දැන් බුද්ධ දේශනාවේ තුල විනය තියෙනවා භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් සමීපයේමයි භික්ෂුණීන් වහන්සේලාගේ මෙහෙණවරක් තියෙන්න ඕන. එහෙමයි මෙනෙහි තියෙන්නේ. දැන් එක තැනක් තුන යසෝදරා මහරහත්ත්වණින් වහන්සේට උදරාබාධයක් ඇති වෙනවා. ඉතින් එතකොට රාහුල ස්වාමීන් වහන්සේ පුංචි. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ යශෝදරාවන් වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි මගේ උදරාබාධයක් කියලා. ඉතින් ඒකට රාහුල ස්වාමීන් වහන්සේ අහනවා ඔබතුමියට ඔබ වහන්සේට මොනවා ගත්තොත්ද මේ උදරාබාධය සුවපත් වෙන. එතකොට කියනවා ඉඳුණු අඹයි මී පැණි. මේ උදරාබාධයට ඖෂධයක් කියලා. ඉතින් පුංචි රාහුල ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? සාරිපුත්යන් වහන්සේට තමයි දේශනා කරන්නේ. මේක සිහිපත් කරන්නේ. මෑණියන් වහන්සේගේ අසනීප තත්ත්වය. ඉතින් සාරිපුත්යන් වහන්සේ එතකොට දවල් 12 පහ වෙලා, ඒ කියන්නේ 12 12 කියන්නත් බෑ. ඒ කියන්නේ විකාලෙට වැටිච්ච කාලේ. සාරිපුත්යන් වහන්සේ මොකද කරන්නේ පින්නදී රජගෙදරට වඩිනවා. පාත්‍රය අරගෙන. ඉතින් රජතුමා බලනවා මේ අවලාවේ මොකද මේ සාරිපුත්යන් වහන්සේ කියලා. පස්සේ කරුණ විමසුවාට පස්සේ කරුණ දැනගෙන මේ යබයි පැණි පාත්‍රය පිරෙන්නම පූජ කරනවා. පස්සේ සාරිපුත්යන් වහන්සේ ගෙනල්ලා රාහුල ස්වාමීන් වහන්සේට ඒක පිළිගන්නවා. ඉතින් අපි හොඳට දන්නවා සාරිපුත්යන් වහන්සේ කියන්නේ ලෝභ දේශ මොහ දුරු කරපු උතුමන් වහන්සේ නමක්. එතකොට ලෝභයෙන් නම් නෙමෙයි යශෝදරාවන් වහන්සේට මේ මෙහෙණින් වහන්සේට මේ සත්කාරය කළේ ඒකට තමයි කියන්නේ භික්ෂුන් වහන්සේලා අතීතයේ වැඩ වාසය කරපු භික්ෂුණින් දිහා බලලා තියෙන්නේ සහෝදරියන් දෙස බලනවා වගේ. වැඩිමහල් සහෝදරය තමන්ගේ නැගණියක් රකින්නේ යම්සේද? එවන් ගෞරවයකින් සහ එවන් රැකවරණයක් දෙමින් තමයි අතීත උතුමන් වහන්සේලා වැඩ වාසය කරලා තියෙන්නේ. නන්දක ස්වාමින්වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ නැගිනිවරුනි කියලා. ඉතින් සහි සිහිපත් කරනවා නැගිනිවරුනි අද මම ප්‍රශ්න විමසමින් සිදු කරන දහම් කතාවක් තමයි ඔබලාට කරන්න ඔබ වහන්සේලාට කරන්නේ. ඉතින් ඔබ වහන්සේලා හොඳට ඒක අහන්න ඕනේ. හැබැයි ගැටලුවක් ඇති වුණොත් මගෙන් විමසන්නත් ඕනේ. නන්දක ස්වාමින්වහන්සේ සිහිපත් කරනවා පින්වත්නි සංකින් මඤ්ඤත බගිනියෝ චක්කුන් නිච්ඡම් වා නිච්ඡම් වා නන්දක ස්වාමින්වහන්සේ විමසනවා නැගණියනි ඇස නිත්‍යද අනිත්‍යද දැන් ඇස කියන්නේ අධ්‍යාත්මික ආයතනයක්නේ දැන් අහනවා මේක නිත්‍යද අනිත්‍යද දැන් පින්වත්නි දැන් පෙර ජීවිතයේ ආයතන හයක් තිබ්බනේ අපිට ආයතන හයක් කොයිට අඩු ප්‍රමාණයක් හෝ තිබ්බා කියමුකෝ දැන් ඒ ආයතන හය නිරුද්ධ වෙලා අලුත් ආයතන හයක් පහළුණා කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය ස්වභාවය. ඒ ඉපදුනා වූ ආයතන හය දවසින් දවස දවසින් දවස වැඩෙනවා කියන්නේ අනිත්‍ය ස්වභාවය. තිබූ තත්ත්වය වෙනස් තත්ත්වයකට පත් වෙනවා. ඒක ජරාවටපත් වෙනවා කියන්නේ එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. ඊළඟට ඒක වරින් වර ලෙඩ වෙනවා කියන්නේ එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. ඒ ආයතන මරණයට පත්වනවා කියන්නේ එතන තියෙන තනිත ස්වභාවය. එතකොට මේ මෙහෙණ මෙහෙණිවරුන් මෙහෙණි වහන්සේලාගෙන් විමසනවා නන්දක ස්වාමීන් වහන්සේ සංකින් මඤ්ඤත බගිනියෝ චක්කුන් නිච්ඡංවා නිච්ඡාවා. නැගිනිවරුනි මෙන්න මේ ඇස නিত্যද අනිත්‍යද? එතකොට සිහිපත් කරන අනිච්ඡම් බන්තේ. සාමීනි අනිත්‍යයි. කියන්නේ ඒ මෙහෙණි වහන්සේලාට මේ ඇස ගැන යම්කිසි අවබෝධයක් තිබිලා තියෙනවා. සිහියක් නුවණක්. යම් පනා නිච්ඡන් දුක්ඛං වා තං සුඛං වාති. ඊට පස්සේ විමසනවා නැගිනිවරුනි යම්කිසි ඇසක් අනිත්‍ය නම් යම්කිසි දෙයක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහනවා. දැන් මේ වෙනස් වෙන ස්වභාවය පින්නති සැපක් නෙවෙයිනේ දුකක්නේ. දැන් ගිය භවයේ ආයතන 6 නිරුද්ධ වුණා. නිරුද්ධ වෙලා නැවත හටගත්ත කියන වෙනස් වීමන්නේ ඒක දුකක්නේ. හටගත් එක ජරාවටපත් වෙනවා කියන්නේ වෙනස් වීමක්. ඒක දුකක්නේ. හටගත් එක ව්‍යාධියටපත් වෙනවා කියන්නේ ඒක දුකක්නේ. ඒ වෙනස් වීම කියන්නේ දුකක්නේ. ඊළඟට මේ ආයතන ටික මරණයටපත් වෙන කියන්නේ තිබූ තත්ත්වයෙන් වෙනත් තත්යකට ඒපත් වීම දුකක්නේ. එතකොට විමසනවා යම්කිසි ඇස කියන ආයතනය ගත්තොත් ඇස කියන ආයතනය අනිත්‍යද නිට්ටද කියලා ඇහුවා. එතකොට අනිත්‍යයි කිව්වා. හරි. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය, ඇසේ තියෙන අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, එකම ආකාරයකට නොපවතින ස්වභාවය. සැපද දුකද? සාමිනි දුක. ඊට පස්සේ විමසනවා පින්නත් යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාම වෙනව නම් විපරිණාම කියන්නේ හැමතිස්සෙම තිබූ තත්ත්වෙන් වෙනස් තත්ත්වයකටපත් වෙනවා. තිබුණේ යම් ආකාරයකටද ඒක නිරුද්ධ වෙලා වෙනත් ආකාරයකට තමයි හටගන්නේ. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාම ධර්ම වෙනවා නම් කල්ලන්නුතං සමනුපස්සිතුන් ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. හොඳ ප්‍රශ්නයක් අහන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් වෙනස් වෙනව නම් ඒක දුකක්. යමක් විපරිණාම තත්ත්වයටපත් වෙනවා නම් ඒක දුකක්. එතකොට යමක් අනිත්‍ය නම් යමක් විපරිණාම තත්ත්වයටපත් වෙනවා නම් ඒක දුකක්. එතකොට අනිත්‍ය ස්වභාවයටපත් වෙන එහෙම දුක ස්වභාව කොටගත් ධර්මයක් විමසනවා මගේ කියලා දැකීම නිවැරදිද කියලා අහනවා. දැන් යමක් මගේ නම් පින්නත් කොහොමද තියෙන්න ඕනේ? මට ඕන විදිහටනේ. අපිට ඒක ජීවිත භාවිතාවෙන් තේරෙනවනේ අපි අපිට යමක් ගැන මගේ කියලා අදහසක් එනවනම් අදහසක් තියෙනවා ඒ ඒ මගේ කියන්නේ මට ඕන විදිහට තියෙන එක. අපි කලින් දේශනාවක සිහිපත් කළා අපේ මේ ওই දරුවෝ එහෙම අකීකරු වෙනකොට අම්මලා මොකද කියන්නේ මේ නම් මගේ එකක් නෙවෙයි කියනවා. ඒ ළමයා එහෙම රණ්ඩු රණ්ඩු වෙනකොට අකීකර වෙනකොට අපේ දෙමාපිය කියන මේ නම් මගේ එකක් නෙවෙයි. ඇයි? මට ඕන විදිහට නැති නිසා. සමහර පියවරු එහෙම ගෙදරදී තරහ ගියාට පස්සේ මොකද කියන්නේ? මේක මගේ තැන. මේක මං හදාගත්ත තැන. මෙතන වැඩ වෙන්න ඕන කාට ඕන විදිහටද? මට ඕන විදිහට. අපේම අදහසක් තියෙන යමක් මගේ නම් මට ඕන විදිහට ඉන්න ඕන. දැන් සාමියා මගේ කියලා උපාදානය කරන් ඉන්න ඕනේ. දැන් භාර්යාවරු කොහොමද හිතාගෙන ඉන්නේ? ඒ කියන්නේ සාමියා මට ඕන විදිහට ඉන්න ඕනේ. වෙන කෙනෙක් දිහා බලන්නවත් බෑ. සාමියා භාර්යාව මගේ කරගෙන ඉන්නවා. එතකොට සාමියා හිතන්නේ මොකන්ද? මෙයා මගේ. මෙයා දැන් මට ඕන විදිහට ඉන්න ඕන. ඒකනේ විවාහ වුණාට පස්සේ නීති වැඩි වෙන්නේ. නෑ ආදරය කරන ආදරය කරන කාලයට වඩා විවාහ වුණාට පස්සේ නීති වැඩි වෙන්නේ. ආදරය කරන කාලයට වඩා විවාහ වුණ ගමන් අදහසක් එනවා මෙයා දැන් මගේමයි කියලා. නීතියනුත් මගේ වුණා මෙයා. එතකොට ඒ දැන් යමක් මගේ නම් කොහොමද තියෙන්න ඕන? ආදරණේ ආදරය කරන කාලෙ තිබ්බේ මගේ කියලා අදහසක්. අරක කොලේ කුරුටු ගාලා අයිතිය ගත්තට පස්සේ මොකද හිතෙන්නේ? මේක දැන් මගේම දෙයක්. එතකොට ඒ මගේම දේ මට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා සංකල්පය විවාහ වුණ ගම වෙනවද නැද්ද? එනවා. එතකොට යමක් මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනේ කියන ධර්මතාවයක් ජීවිතවල හිතවල තියෙනවා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ විමසනවා නන්දක ස්වාමීන් වහන්සේ යමක් අනිත්‍ය නම් වෙනස් වෙනව නම් ඒ වෙනස් වීම Tamanට නිත්‍ය කරන්න බැරි නම් ඊළඟට ඒක දුකක් නම් ඒක මගේ කියන එක හරිද කියලා අහන එනම් මගේ නෙවෙයිනේ මගේ නම් වෙනස් නොවී තියෙන්න එපා මගේ නම් සැපම ලැබෙන්න එපා ඊළඟට ඒසෝ හමස්මි එහෙනම් ඒක මම වෙමි කියලා ගන්න පුළුවන්ද ඒත් බෑ ඊළඟට ඒසෝ මේ අත්තා එහෙනම් ඒක තුල මගේ ආත්මයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්ද? නේද? ඊට පස්සේ නන්දක සාමණේන් සිහිපත් කරනවා නැගණියනි ශ්‍රෝතය එනේ කන කන නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි යමක් අනිත්‍ය නම් මේ සැපද දුකක්ද දුකයි යමක් අනිත්‍ය නම් දුකක් නම් ඒක මගේ කියලා ගන්න පුළුවන්ද මම කියලා ගන්න පුළුවන්ද මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද බැහැ සාමණේන් ඒ විදිහට අහනවා නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ විමසනවා නැගණියනි ඔබට කොහොමද දැනෙන්නේ බාහිර රූප ආයතන ගැන? බාහිර රූප ආයතන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් අපේ ඇහැට පේන රූප ආයතන යන්නේ අම්මගේ රූපය කියන්නේ. ඉතින් ඒක නොනවත්තාම වෙනස් වෙනව නැද්ද කියලා නොනවත්තාම වෙනස් වෙනවා. තාත්ත කියලා අපට වර්ණ සටහනක් ඇහැට පේනවා. ඒ ඒ රූපය ගත්තට පස්සේ ඒ රූපේ නොනවත්වාම වෙනස් වෙනවද නැද්ද? අවුරුදු 20කට කලින් 30කට කලින් 40කට කලින් දැක්ක තාත්තගේ රූපේ නෙවෙයි දැන් වෙනස්ම රූපයක් තියෙන්නේ. දරුවගේ රූපේ ගත්තත් දරුවෙක් මව කුසේ අර කල රූප වශයෙන් සකස් වෙච්ච මොහොතේ නාමේවත් බාහිර රූප කියන ඒවා වෙනස් වෙනවා. ඉතින් මේ සාමින්හන්සේ මේ විදිහට විමසනවා රූප ගැන, ශබ්ද ගැන, ගන්ධ ගැන, රස ගැන, ස්පර්ශ ගැන සහ සිතිවිලි ගැන ආදරය, කරුණාව, ඉරිසියාව, තරහ ආදී කුසල් අකුසල් ආදී ඒ ඒ ඒ මන ආයතනේ ඇසුරු කරගෙන උපදින ධම්මායතන ගැනත් අහනවා. ඒවා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුකක්. එහෙනම් නැගිනවරුනි ඒක මගේ කියලා ගන්න පුළුවන්ද? ඒක මම වෙමි කියලා ගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? බැහැ ස්වාමීනි. ඊට පස්සේ මෙතනවා මේ ඇහැයි රූපය නිසා චක්කු විඥානයක් පහළ වෙනවා නම් ඒක නිත්‍ය දනිත්‍ය. ඒක හැම මොහොතකම වෙනස් වෙනවානේ. චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා චක්කු විඥානාදිය වෙනස් වෙනවා. සෝත විඥානාදිය වෙනස් වෙනවා. එසේ වෙනස් වීම සැපද දුකක්ද කියලා අහනවා. දුකක්. එහෙනම් ඒ හැම මොහොතකම වෙනස් වෙන දුකක් වූ ඒ සංස්කාර ධර්මය මගේ කියලා ගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? මම වෙමි කියලා ගන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. ඊට පස්සේ මේ නන්දක ස්වාමීන් වහන්සේ ලස්සන උපමාවක් දෙන්න ගන්නවා. නැගිනිවරුනි දැල්වල තෙල් පහනක් තියෙනවා. තෙල් වලින් දැල්වල පහනක් තියෙනවා. මේ පහනේ තෙල් අනිත්‍ය නම් ඊළඟට වැටියත් අනිත්‍ය නම් ඊළඟට සිලුවත් අනිත්‍ය නම් ආලෝකයත් අනිත්‍ය නම් තෙල් වලින් දැල්වෙන පහනක් තියෙනවා ඒකේ තෙලුත් අනිත්‍යයි වැටියත් අනිත්‍යයි සිනුවත් අනිත්‍යයි ආලෝකයත් අනිත්‍යයි. යමෙක් කිව්වොත් එහෙම මේ පහනේ තෙලුත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, සිලුවත් අනිත්‍යයි, ඒත් ආලෝකය නිට්ටයයි කියලා. ඒක හරි දෙයක්ද කියලා අහනවා. යමෙක් කියනවා තෙලුත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, සිලුවත් අනිත්‍යයි, හැබැයි ආලෝකය නිට්ටයයි කියලා. ස්වාමීන් වහන්සේ එහෙම කියන්න බෑ කියනවා. අන්න ඒ වගේ කියනවා නැගිනවරුනි මේ අශානිත්‍ය නම් බාහිර රූපායතන ආදී අනිත්‍ය නම් චක්කු විඥාන ආදී අනිත්‍ය නම් ඒ ඇසුරු කරගෙන ඇස ඇසුරු කරගෙන උපදින යම් සැප වේදනාවක් තියෙනවනම් ඒකේ කාන්දේම අනිත්‍යයි. ඒ ඇසුරු කරගෙන ඇස ඇසුරු කරගෙන උපදින යම් දුක් වේදනාවක් තියෙනවනම් ඒකේ කාන්දේම අනිත්‍යයි. ඒ ඇස ඇස කියන ආයතන ඇසුරු කරන යම් කිසි උපේක්ෂා වේදනාවක් උපදිනවනම් ඒකේ කාන්තේම අනිත්‍යයි. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට ආයතන 6 ගැනම කනත් අනිත්‍ය නම්, ශබ්දත් අනිත්‍ය නම්, කන ඇසුරු කරගෙන පාලන සෝත විඥාන අනිත්‍ය නම්, ඒ කන ඇසුරු කරගෙන උපදින සැප වේදනා අනිත්‍ය වෙන්න බෑනේ. අනිත්‍යයි. සැප වේදනාව අනිත්‍යයි. දුක් වේදනාදිය අනිත්‍යයි. අපේක්ෂා වේදනාදිය අනිත්‍යයි. ඒ වගේ නාසය, දිවකය, මනස ඉතින් මෙන්න මේ විදිහට පින්නත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් නන්දක ස්වාමීන් වහන්සේ මේ මෙහෙණින් වහන්සේලා හමු වෙන්න ගිහිල්ලා ආයතන පිළිබඳ විග්‍රහයක් කරලා ආයතන ඇසුරු කරන පහළෙන විඥාන ඊළඟට වේදනා ආදී පිළිබඳ විග්‍රහ කළේ හැම ධර්මයකම තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් ඒ අනිත් යමක් අනිත්‍ය නම් ඒක අනිවාර්යයෙන්ම දුකක් සහ ඒක මගේ කරගන්න බෑ මම නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි කියලා මෙන්න මේ කරුණ පහදලා දීලා ආරාමයට වඩිනවා. ඉතින් මේ මෙහෙණින් වහන්සේලා යම් කිසි විදියකට ඒක පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා නන්දක ඔබ තව වාරයක් ගිහිල්ලා ඔය දේශනාවම කරන්න ඕන. දෙවෙනි වාරෙත් ගිහිල්ලා මේ නන්දක ස්වාමීන් වහන්සේ මේ දහම් පරියාය ආයතන භාවනා විග්‍රහය ඒ කර්මස්ථානයේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් සාකච්ඡාමය ස්වරූපයෙන් දේශනා කරනවා. දේශනාව අවසානයේදී මොකද වෙන්නේ? එතන හිටපු සියලුම මෙහෙණින් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා අවබෝධයටපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ හරිම ලස්සන සූත්‍ර දේශනාවක් තමයි මේ නන්දකෝවාද සූත්‍රය. නන්දක ස්වාමීන් වහන්සේ තමන්ගේ බාල සහෝදරියන් පිරිසකට මේ ආයතන පිළිබඳව විග්‍රහ කළ ආයතන පිළිබඳව අවවාද අනුශාසනා කළ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ 146 වෙනි සූත්‍ර ධර්මය. ඒ නිසා පින්වත්නි තමන්ගේ ජීවිතේ වටින මේ ජීවිතේ අරුතක් මේ ජීවිතයට එකතු කරගන්න අවබෝධයකට පත් වුණ කෙනෙක් විදිහට ජීවිත ගමන අවසන් කරන්න කැමතිනම් එහෙම දෙයක් ජීවිතේ ප්‍රාර්ථනා කරනවා නම් මේ ආයතන භාවනාව හැමතිස්සෙම ජීවිතයට එකතු කරගන්න උහුදුන් ලෝකයා සුභ විතර දකින මේ චක්ඛායතන ආදී තියෙන අසුභ ස්වභාවය දුක් උපදවන ස්වභාවය නිරතුරුවම දකිමින් නැවත නැවත උප්පත්තියට හේතු වෙන සංස්කාරයන්ට ඉඩක් දෙන්නේ නැතුව මේ ජීවිතයේ නිවිල යන්න කටයුතු කරන්න කියලා අපි සිහිපත් කරමින් දේශනාව අවසන් කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු මම් පරන්ති. Thank you. Allah.